පින්වත් මහණෙනි නානා වර්ගයේ ධාන්‍ය පුරවා තිබෙන දෙපසින්ම මුව ඇති යම් අසුරුමක් වේද අසති පුරුසෙක් ඒ අසුරුම ලිහා බලා එම ධාන්‍ය වර්ග වෙන් වෙන් වශයෙන් හඳුනා ගන්නේ වේ මේවා හැල්විය මේවා වී මේවා මුං ඇට මේවා මෑ ඇට මේවා තල මේවා සහල්ද වසයෙනි පින්වත් මහණෙනි ඒ ආකාරයෙන්ම තථාගත ශ්‍රාවකයා යටිපතුලින් උඩ සිට හිස කෙස් වලින් පහලට සමකින් සීමාවී පවතින නොයෙක් අපිරිසිදු දෙයින් පිරී පවතින මේ ශරීරය ගැනම අවබෝධයෙන් යුතුවම විමසා බලයි මේ කයෙහි වනාහි කෙස්ලොම් නියදත් සම්මස්නහර ඇට ඇට මිදුලු වකුගඩු හදවත අත්මාව පෙනහලු බඩදිව කුඩා බඩවැල මහා බඩවැල ආමාසය අසුචිහා හිස්මුලදවේ එමෙන්ම පිතසෙම සැරව ලේඩාදිය තෙල් මන්ද කඳුළු වරුණු තෙල් කෙලසොටු සඳ මිදුළු හා මුත්‍රවේ පින්වත් මහණෙනි මේ ආකාරයෙන් තථාගත ශ්‍රාවකයා තමාගේ අයි සලකන ශරීරය කෙරෙහිද අනුන්ගේ අයි සලකන ශරීරය කෙරෙහිද තමාගේ හා අනුන්ගේ යන ශරීර කෙරෙහි එහි පවතින සැබෑ තත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි මේ ශරීරය හටගන්නා ආකාරයද අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි නසියන ආකාරයද අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි මේ ශරීරයේ හටගන්නා වූ නැසින්නා වූ ආකාරයද අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි නිරතුරුවම වෙනස් වන ශරීරයක් පවතින්නේ යයි ඔහුගේ සිහිනුවන මනාව පිහිටන්නේය ඒවනාහි යොහු හට තවදුරටත් අවබෝධඥානය දියුණු කරගැනීම පිණිසද සිහිනුවන බලවත් කරගැනීම පිණිසද උපකාරී වෙයි මේ ශරීරය නම් ලෝකයේ කිසිවක් කිසිම අයුරකින් මම කියා හෝ මාගේ කියා හෝ මාගේ ආත්මය වශයෙන් හෝ ග්‍රහණය කරනුගෙන වාසය කරයි පින්වත් මහණෙනි ඔයාකාරයෙන්ය තථාගත ශ්‍රාවකයා ශරීරය කෙරෙහි පවතින සැබෑ තත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරන්නේ පින්වත් මහණෙනි එමෙන්ම තථාගත ශ්‍රාවකයා යමාකාරයකින් පිහිටා තිබෙන්නා වූද පවතින්නා වූද මේ ශරීරය ගැනම මූලික ස්වභාව වශයෙන් අවබෝධයෙන් යුතුවම විමසා බලයි මේ ශරීරයෙහි තිබෙන්නේ පොළවට අයිති කොටස්ය ජලයට අයිති කොටස්ය උණුසුමට අයිති කොටස්ය වාතයට අයිති කොටස්ය වසයනි පින්වත් මහානිනි ගවයන් මරන්නෙක් හෝ ඔහුගේ අතවැසියෙක් හෝ ගවදෙනක මරා කොටස් වශයෙන් බෙදාවෙන් කොට සිව්මන් සලක තබාගෙන සිටින්නේ වේද ඒ ආකාරයෙන්ම පින්වත් මහණෙනි තථාගත ශ්‍රාවකයා යම්මාකාරයකින් පිහිටා තිබෙන්නා වූද පවත්වන්නා වූද මේ ශරීරයම මූලික ස්වභාව වශයෙන් අවබෝධයෙන් යුතුව විමසා බලයි මේ ශරීරයෙහි තිබෙන්නේ පොළවට අයිති කොටස්ය ජලයට අයිති කොටස්ය උණුසුමට අයිති කොටස්ය වාතයට අයිති කොටස්ය වසයනි පින්වත් මහණෙනි මේ ආකාරයෙන් තථාගත ශ්‍රාවකයා තමාගේ අයි සලකන ශරීරය කෙරෙහිද අනුන්ගේ අයි සලකන ශරීරය කෙරෙහිද මෙසේ තමාගේ හා අනුන්ගේ යන ශරීර කෙරෙහි එහි පවතින සැබෑ තත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි මේ ශරීරය හටගන්නා ආකාරය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි නැසී යන ආකාරයද අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි මේ ශරීරය හටගන්නා වූ නැසින්නා වූ ආකාරයද අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි নিরතුරුවම වෙනස් වන ශරීරයක් පවතින්නේ යයි ඔහුගේ සිහිනුවන මනාව පිහිටන්නේය ඒවනාහි ඔහු හට තවදුරටත් අවබෝධඥානය දියුණු කර ගැනීම පිණිසද සිහිනුවන බලවත් කර ගැනීම පිණිසද උපකාරී වෙයි මේ ශරීරය නම් ලෝකයේ කිසිවක් කිසිම අයුරකින් මම කියාහෝ මාගේ කියාහෝ මාගේ ආත්මය වශයෙන් හෝ ග්‍රහණය කර නොගෙන වාසය කරයි පින්වත් මහණෙනි ඔයාකාරයෙන්ය තථාගත ශ්‍රාවකයා ශරීරය කෙරෙහි පවතින සැබෑ තත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරන්නේ පින්වත් මහණෙනි එමෙන්ම මාගේ ධර්මය අවබෝධ කරනු කැමති ශ්‍රාවකයා අමුසොහොනෙහි දමා ගොස් තිබෙන මැරී දවසක් ගත වූහෝ දෙදිනක් ගත වූහෝ තුන්දිනක් ගත වූහෝ ඉදිමී ගියා වූ නිල්වී ගියා වූ සරව හට ගත්තා වූ මෘත ශරීරයක් දකින්නේ යම් ආකාරයකින්ද ඒ අයුරින්ම තථාගත ශ්‍රාවකයා තමාගේ මේ ශරීරයද මේ ස්වභාවයටම පත්වන්නේය මීර නමටම ගොදුරුවන්නේය මේ ස්වභාවය ඉක්මවා නැත්තේමයයි තමාගේ ශරීරය ගැනද ඒ මලකුණහා ගලපා බලන්නේය පින්වත් මහණෙනි එමෙන්ම තථාගත ශ්‍රාවකයා අමුසෝනෙහි දමා ගොස් තිබෙන කපුටන් විසින් කා දමන්නා වූ උකුස්සන් විසින් කා දමන්නා වූ ගිජුලිහිනියන් විසින් කාදමන්නා වූ සුනඛයින් විසින් කාදමන්නා වූ සිවලුන් විසින් කාදමන්නා වූ නොයෙක් සතුන් විසින් කාදමන්නා වූ මෘත ශරීරයක් දකින්නේ යම් ආකාරයකින්ද ඒ අයුරින්ම තථාගත ශ්‍රාවකයා තමාගේ මේ ශරීරයත් මේ ස්වභාවයටම පත්වන්නේය මේ ඉරණමටම ගොදුරුවන්නේය මේ ස්වභාවය ඉක්මවා නැත්තේමයයි තමාගේ ශරීරය ගැනද ඒ මලකුණහා ගලපා බලන්නේය පින්වත් මහණෙනි එමෙන්ම තථාගත ශ්‍රාවකයා අමුසොනෙහි දමා ගොස් තිබෙන ලෙයින් මසින් යුතු නහර වලින් ගැවසීගත් තනින් තන ඇට පෑදී ගියා වූ මෘත ශරීරයක් දකින්නේ යම් ආකාරයකින්ද ඒ අයුරින්ම තථාගත ශ්‍රාවකයා තමාගේ මේ ශරීරයද මේ ස්වභාවයටම පත්වන්නේය මේර නමටම ගොදුරු වන්නේය මේ ස්වභාවය ඉක්මවා නැත්තේමයයි තමාගේ ශරීරය ගැනද ඒ මලකුණහා ගලපා බලන්නේය පින්වත් මහණෙනි එමෙන්ම තථාගත ශ්‍රාවකයා අමුසෝනෙහි දමා ගොස් තිබෙන ලින් මසින් තොර වූ ලින් වැකී ගිය නහර වලින් ගවසීගත් ඇටසැකිල්ල මතුවී පෙනෙන මෘත ශරීරයක් දකින්නේ යම් ආකාරයකින්ද ඒ අයුරින්ම තථාගත ශ්‍රාවකයා තමාගේ මේ ශරීරයද මේ ස්වභාවයටම පත්වන්නේ මේර නමටම ගොදුරුවන්නේය මේ ස්වභාවය ඉක්මවා නැත්තේමයයි තමාගේ ශරීරය ගැනද ඒ මලකුණ හා ගලපා බලන්නේය පින්වත් මහණෙනි එමෙන්ම තථාගත ශ්‍රාවකයා අමුසෝනෙහි දමා ගොස් තිබෙන ලේමස් රහිත වූ නහර වලින් ගැවසීගත් වඩාත් හොඳින් ඇට සැකිල්ල මතුවී පෙනෙන මෘත ශරීරයක් දකින්නේ යම් ආකාරයකින්ද ඒ අයුරින්ම තථාගත ශ්‍රාවකයා තමාගේ මේ ශරීරයත් මේ ස්වභාවයටම පත්වන්නේය මේර නමටම ගොදුරු වන්නේය මේ ස්වභාවය ඉක්මවා නැත්තේම යයි තමාගේ ශරීරය ගැනද ඒ මලකුණහා ගලපා බලන්නේය පින්වත් මහණෙනි එමෙන්ම තථාගත ශ්‍රාවකයා අමුසොහොනෙහි දමා ගොස් තිබෙන ඇටකැවිලි බවට පත්වී ගිය වෙන් වී ගොස් තිබෙන අත් ඇට වෙන දිසාවකය පා ඇට වෙන දිසාවකය කින්ඩාට වෙන දිසාවකය කලවාට වෙන දිසාවකය ඉලට වෙන දිසාවකය උකුල්ලට වෙන දිසාවකය ගෙලට වෙන දිසාවකය දත්තට වෙන දිසාවකය හිස්කබල වෙන දිසාවකය මෙසේ දිසා අනුදිසාවලට විසිරී ගියා වූ මෘත ශරීරයක් දකින්නේ යම් ආකාරයකින්ද ඒ අයුරින්ම තථාගත ශ්‍රාවකයා තමාගේ මේ ශරීරයද මේ ස්වභාවයටම පත්වන්නේය මේර නමටම ගොදුරුවන්නේය මේ ස්වභාවය ඉක්මවා නැත්තේමයයි තමාගේ ශරීරය ගැනද ඒ මලකුණහා ගලපා බලන්නේය පින්වත් මහණෙනි එමෙන්ම තථාගත ශ්‍රාවකයා අමුසොහොනෙහි දමා ගොස් තිබෙන හග්ගෙඩියේ පැහැයෙන් යුතු සුදු පැහැයට පත්තුනා වූ ඇට ගොඩක් බවට පත්තුනා වූ මෘත ශරීරයක් දකින්නේ යම් ආකාරයකින්ද ඒ අයුරින්ම තථාගත ශ්‍රාවකයා තමාගේ මේ ශරීරයද මේ ස්වභාවයටම පත්වන්නේය මේ ඉරණමටම ගොදුරුවන්නේය මේ ස්වභාවය ඉක්මවා නැත්තේමයයි තමාගේ ශරීරය ගැනද ඒ මලකුණහා ගලපා බලන්නේය පින්වත් මහණෙනි එමෙන්ම තථාගත ශ්‍රාවකයා අමුසෝනෙහි දමා ගොස් තිබෙන කුණු වීම නිසා හුණු බවට පත්වී ගියා වූ දිරීමට පත්වී ගියා වූ ඇට ගොඩක් බවට පත්වී ගියා වූ මృత ශරීරයක් දකින්නේ යම් ආකාරයකින්ද ඒ අයුරින්ම තථාගත ශ්‍රාවකයා තමාගේ මේ ශරීරයද මේ ස්වභාවයටම පත්වන්නේය මේර නමටම ගොදුරු වන්නේය මේ ස්වභාවය ඉක්මවා නැත්තේමයයි තමාගේ ශරීරය ගැනද මලකුණහා ගලපා බලන්නේය පින්වත් මහණෙනි මේ ආකාරයෙන් මාගේ ධර්මය අවබෝධ කරනු කැමති ශ්‍රාවකයා තමාගේ අයි සලකන ශරීරය කෙරෙහිද අනුන්ගේ අයි සලකන ශරීරය කෙරෙහිද මෙසේ තමාගේ හා අනුන්ගේ අයි සලකන ශරීර කෙරෙහිද එහි පවතින සැබෑ තත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි මේ ශරීරය හටගන්නා වූ ආකාරයද නැසෙන්නා වූ ආකාරයද අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි මේ ශරීරය හටගන්නා වූ නැසින්නා වූ ආකාරයද අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි නිරතුරුවම වෙනස් වන ශරීරයක් පවතින්නේ යයි ඔහුගේ සිහිනුවන මනාව පිහිටන්නේය ඒවනාහි ඔහු හට තවදුරටත් අවබෝධඥානය දියුණු කර ගැනීම පිණිසද සිහිනුවන බලවත් කර ගැනීම පිණිසද උපකාරී වෙයි මේ ශරීරය නම් ලෝකයේ කිසිවක් කිසිම අයුරකින් මම කියා හෝ මාගේ කියා හෝ මගේ ආත්මය වශයෙන් හෝ ග්‍රහණය කර නොගෙන වාසය කරයි පින්වත් මහණෙනි ඔයාකාරයෙන් ය තථාගත ශ්‍රාවකයා ශරීරය කෙරෙහි පවතින සැබෑ తত্ত্বය අවබෝධයෙන්ම දකිමින් කායානුපස්සනා සතිපට්ඨානයෙන් යුතුව වාස